ආනන්ද මාහිම්කන්ද මහත්මයා සනන් තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සනන්ස අර ඔබ වහන්සේගෙන් සඳහන් වුණානේ සත්‍ය ප්‍රකාශ නොකිරීම කියන එක ඔව් දැන් සනන්ත මේ වර්තමානයේ ඇත්තටම දැන් අපි දිනවන්නේ ඇත්ත කියත් ඇත්ත මොකද පැත්ත කියත් ඇත්ත කියන්න ඕනේ අර ආදි වශයෙන් එක එක කතාවල් යනවානේ නමුත් සනන්ත මේ ඇත්තටම මේ සත්‍ය ප්‍රකාශ කරන්නත් අවශ්‍ය වෙන්නේ යා සමාජයේ යහපතක් හෝ කියන්නේ යහපතක් වෙන අවස්ථාවකදී විතරයි නේද ස්වාමීනි. ඒක මම මට මතකයි බුදුහාමුදුරුවෝ යම් කිසි අවස්ථාවකදී මේ දේශනා කරලා තිනවා. ඔබහන්සේ ඒක නමකට සඳහන් ගන්න ඊට අමතරව කොහෙද ඒක සඳහන් වෙලා තියෙන්නේ කියලා ඔබහන්සේට මතකද දන්නේ ස්වාමීනි. බෝධිරාජ සූත්‍රයේ තියෙනවා. එතකොට බෝධිරාජ කුමාරයා ඇවිදින් අහනවනේ ඒ කියන්නේ දැන් බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවෝ ළඟට එන්නේ ඒ නිගණ්ඨයින් විසින් පොළඹෝලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයකට පටලවා ගන්න බලන්න. උබතෝ කෝටික ප්‍රශ්නයක් හදලා දීලා තමයි යන්නේ. උබතෝ කෝටික කියන්නේ දෙපැත්තෙන්ම අහුවෙන විදිහේ ප්‍රශ්නය. ඒතර මේ ප්‍රශ්නේ තමයි බුදුහාමුදුරුවෝ මෘදු වචනමද කතා කරන්නේ රළු වචනත් කතා කරනවද? බුදුහාමුදුරුවෝ මෘදු වචනමයි කතා කරන්න කිව්වොත් අර දේවදත්ත හාමුදුරන්ට එහෙම මෝග පුරුෂයා කියලා එහෙම නිග්‍රහ කරපු අවස්ථා ගැන මතු කරන්න කියනවා. ඊළඟට රළු වචනත් කතා කරනවා කියලා කිව්වොත් තථාගතයන් වහන්සේට ඒක ගැළපෙන්නේ නැහැ නේද කියලා විමසන්න කියනවා. එහෙම ප්‍රශ්නේ හදලා තමයි එවන්නේ. ඉතින් ඇවිදින් ඕක ඇහුවහම බුදුරජාණන් වහන්සේ එතෙන්දි බෝධිරාජ කුමාරයාගේ උකුලේ ඉන්න පොඩි දරුවෙක් අත දරුවෙක් ඒ දරුවා පෙන්නලා අහනවා මේ කුමාරයෙනි මේ මේ කුඩා දරුවා යම් කැට කැබලිත්තක් ගිලලා කිරිමව්වරුන්ගේ අතපසුවීමක් එක්කලා මේ දරුවා මොනවා හරි අතට අහු වෙච්ච දෙයක් කටේ දාගෙන ගිලිනවා. ගිලිලා උගුර හිර වෙනවා. හිර වුණොත් ඔබ මොකද කරන්න කියලා ඇහුවා. එතකොට බෝධි රාජ කුමාරයා කියනවා ස්වාමීනි මං ඉක්මනට කට ඒ කියන්නේ හිස උකුලට තද කරගෙන කට ඇරලා ඉක්මනට ඒ හිර වෙලා තියෙන කැට කැබලිත්ත අරගෙන දාන්නට ක්‍රියාත්මක ඔබට පහසුවෙන් ඒක ගන්න බැරි වුණොත් මොකද කරන්න කියලා. එතකොට බෝධිරාජ කුමාරයා කියනවා ඉතින් පහසුවෙන් ගන්න බැරනොත් අමාරුවෙන් ලේ පෙර පෙර හරි ඒක අරන් දානවා දරුවගේ ජීවිතය රැක ගන්න. බුදුහාමුදුරෝ දේශනා කරනවා අන්න ඒ වගේ තමයි තථාගතයන් වහන්සේ මෘදු වචනයෙන් අන් අය හික්මවන්න පුළුවන් තැනදී මෘදු වචනයෙන් අන් අය හික්මවනවා. හැබැයි ඒ අය මෘදු වචනයෙන් හික්මෙන්නේ නැතිනම් එබඳු තැන්වලදී රළු වචනේ පාවිච්චි කරන රළු වචනේ පාවිච්චි කරන්නේ එයට අනර්ථයක් කරන්නේ මේ එයාගේ අර්ථය පිණිසයි කියලා එතනදී තමයි ওই කාරණා ටික කියන්නේ යමක් සත්‍ය වෙනවා හැබැයි අනර්ථය පිණිස පවතින. එතකොට තථාගතයන් වහන්සේ ඒ සත්‍ය ප්‍රකාශ කරන්නේ යම් සත්‍යක් තේනවා ඒ අර්ථය පිණිස පවතින. එතනදී තථාගතයන් වහන්සේ ඒ සත්‍ය ප්‍රකාශ කරනවා. අන්න ඒ විදිහට ඒ කාරණා ටික ගොනු කරන්න එතනදී තමයි. ඉතින් ඒ නිසා අපි ඇත්ත කතා කිරීම කියන එක වැදගත් කාරණයක් වෙනවා. හැබැයි ඒ ඇත්ත ප්‍රකාශ කළ යුත්තේ තමන්ටත් අනුන්ටත් යම්කිසි අර්ථයක් සිද්ධ වෙනවා නම් පමණයි. ඉතින් අනර්ථයක් වෙනවා නම් ඒ සත්‍ය ප්‍රකාශ කිරීමෙන් තේරුමක් නැහැ. සමහර වෙලාවට සත්‍ය ප්‍රකාශනයම කේලමක් බවට පත් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අරයා මෙහෙම මෙහෙම කළා කියලා දැන් අපි හිතමු දැන් කෙනෙක් ඇවිල්ලා අපිට මොනවා හරි කියනවා තව කෙනෙක් සම්බන්ධව. ඉතින් එතකොට ඒ ඒ චෝදනාවට ලක් වෙච්ච පුද්ගලයා අපෙන් ඇවිත් අහනවා අරයා මොනවද මං ගැන කිව්වේ කියලා. ඉතින් දැන් අපි ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනේ නැහැ නේ කියලා. ඉතින් අර අර කියමු ප්‍රකාශන ටික එහෙමම කිව්වොත් එහෙම ඒ දෙදෙනා අතර ලොකු ගැස්ටණයක් ඇති වෙනවා. ඉතින් ඒ ගැටුම නිර්මාණය වෙන්නේ තමයි අපි නිසා. ඉතින් අපි ප්‍රකාශ කරලා තියෙන ඇත්ත. බොරුවක් නෙමෙයි. නමුත් ඒ ඇත්ත වුණාට ඒකෙන් දෙන්නේ බෙහෙත බින්න වෙන්න හේතුවක්. ඉතින් අන්න වගේ අපි හැමතිස්සෙම කරුණ සත්‍ය වෙච්ච පමණින්ම ඒක ප්‍රකාශ කරන්නට යෝග්‍ය නැහැ. එමය සංස් ගොඩක් ගොඩක් පිංගපහන්සේට පැහැදිලි. දරවසන්න. දරවසන්න.